නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන ධර්ම කාරණාව. මේ කාරණාව අද අපගේ සංසාර ගමනේ නැවතීමේ ලකුණක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ ධර්මය අද්දුටුවයි සත්‍යයි කියලා අපට කියන්න පුළුවන්. ඒක නිවැරදි මාර්ගයක්. ආස්වාදය ආදීනව නිස්සාරණය කියන ධර්මතාවය යම්කිසි භාවනා යෝග්‍ය පුරුදු පුහුණු කරනවා නම් එයාට එකම එක දෙයයි මේ ලෝකේ කරන්න පුළුවන්. මොකද්ද? ඒ එකම දේ නිරෝධ සමාපත්තියටපත් වෙලා පිරිනිවන් පාන එක. මේ ආස්වාදයේ ආදීනව නිස්සරණය කියන කමඨාන සතර සටිපට්ඨාණයෙන් කරන්න පුළුවන්. ආනාපාන සති භාවනාවෙන් කරන්න පුළුවන්. සක්මන් භාවනාවෙන් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙනුත් කරන්න පුළුවන්. අපට මතකයි මේක වඩන කාලේ පුංචි කාලේ <clears throat> මෛත්‍රී භාවනාව වඩනවා. අවුරුදු 4ක් 5ක් වගේ පොඩි කාලෙනේ. ඉතින් හැමෝටම ඉතින් සුවපත් වේවා, සුවපත් වේවා කියලා කියනවා. ගහක් ගලක් දැක්කා සුවපත් වේවා කියනවා. ඇයි? ඒ ගහක් මගේ ඇඟේ වැදුන්නේ මේ ගලට මගේ කකුල ඇප්පුන්නේ ඒ ඒකෙන් මට අකට යුක්තක් වුන්නේ ඒ ඒම කර්මයක් තිබුණොත් ඒක වදිනවා. අපි දැන් වර්තමානයේ දන්නවා ආක විසිකරන ගල් පොළු කෑලි අඟුලිමාල රාතන් වහන්සේගේ ඇඟට වදිනවා කියලා. ඒ කියන්නේ ආකවිසි කරන එකත් ඔළුවේ වදිනවා නම් ඒ කියන ගල් වලටයි ගස් වලටයි කර්මය තිබිලානේ. එහෙනම් මේ ගස් ගල් මගේ ඇඟේ වැදුම් නැහැ කියලා කියන්නේ ඒ කර්මය තිබිලා නැහැ. ඒ නිසා භෞතික වස්තු එහෙම නැත්නම් පණ තියෙන වස්තු හැම එකටම ඒ පුද්ගලයෝ සත්වයෝ කියන සියලුම දෙනාට සුවපත් වේවා කියලා භාවනාව වඩනවා. මේකට මෛත්‍රී භාවනාව කියලානේ කියන්නේ. ඉතින් මේක වඩාගෙන වඩාගෙන යනකොට තේරිච්ච එක කාරණාවක් තමයි පාරේ ඉස්සරහින් යන කට්ටියට සුවපත් වේවා කියනවා. මේ පැත්තෙන් එන කට්ටියට සුවපත් වේවා කියනවා. පූසෙත් දිව්වා එයාට සුවපත් වේවා කියනවා. ඕම කී කී ඉන්නවා. හැබැයි ඕම කී කී ඉන්නකොට අපට තේරෙනවා ඊට වඩා වෙනසක් තියෙනවා. පෙරේදට වඩා ඊයේ වෙනසක් තියෙනවා. මොකක්ද හේතුව? අපි යම්කිසි කෙනෙකුට සුවපත්භාවය පතනකොට අපේ මානසිකත්වයට අනුව තමයි ඒ කියන භාවනාව වැඩෙන්නේ. දැන් හොඳට හිතවත් කෙනෙකුට සුවපත්භාවයේ පතනකොට මොනතරම් සිතේ ප්‍රීතියක් දැනෙනවද? සතුටක් දැනෙනවද? ඒ හිතවත්ම කෙනා අපට යම්කිසි අකටයුත්තක් කරලා අපිට එයා ටිකක් විරසක වෙලා අතුරුකමක් කරලා ද්‍රෝහිකමක් කරලා තිබුණාම දැන් මේ මානසිකත්වය වෙනස් වෙලා දැන් මේ සුවපත්භාවය අපි ප්‍රාර්ථනා කරනකොට ඒ කලින් තිබිච්ච විදියට එන්නේ නැහැ. එහෙනම් මේ මෛත්‍රිය පවා වෙනස් වෙමින් පවතිනවනේ. අපි තුල තියෙන අනුකම්පාව, කරුණාව, දයාව වෙනස් වෙමින් පවතිනවනේ. ඒකනේ තරහා ගියාම දෙමව්පිය දරුවන්ට ගහන්නේ. ඇයි මොකද්ද ඒකට හේතුව තරහා ගියේ නැති වෙලාවේ ඒ වැරද්ද නොකරපලාවේ තිබිච්ච මානසිකත්වය දැන් නැහැ. අපි සක්මන් භාවනාව කරනකොට උදේ සක්මන් භාවනාවයි අවස සක්මන් භාවනාවයි ආරම්භ කරනකොට උදේ කරනකොට තිබිච්ච මානසිකත්වයට ඒ ඒ භාවනාව කෙරෙනවා. අවස වෙනස් වෙලා නම් ටිකක් කලබල නම් ඒකට අනුව දැන් භාවනාව වෙනස් වෙලානේ සිත වෙනස් වෙච්ච නිසා. එහෙනම් මේ භාවනාව පවා සෑම මොහොතක් ගන්න වෙනස් වෙමින් පවතිනවා. මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ හැම එකක්ම හැම මානසිකත්වයක්ම වෙනස් වෙනවා. මෙන්න මේක දකින්නට අවශ්‍යයි. සමහර වෙලාවට ගෙදර ඉන්න කට්ටිය ආදරෙන් කතා කරනකොට ඒ කට්ටියට මෛත්‍රී වඩනකොට හරියට වැඩෙනවා. හැබැයි ගෙදර කට්ටිය යම්කිසි අකටයුත්තක් කරලා එහෙම නැත්නම් අපිට ටිකක් බැනලා සැර කරලා අමනාපෙන් වගේ කියාම ඒ හැයට මෛත්‍රී කරනකොට මෛත්‍රී හරියට වැඩෙන්නේ නැහැ. පිට කට්ටියට හොඳට වැඩෙනවා. ඊයේ තිබිච්ච මානසිකත්වය පිට කට්ටියට වැඩෙන්නේ නැහැ. ගෙදර කට්ටියට හොඳට වැඩෙනවා. අද පිට කට්ටියට හොඳට වැඩෙනවා. gedara kattiyට වැඩෙන්නේ මෙන්න මේ වෙනස් මේ අනිත්‍ය ස්වභාවය භාවනා යෝගිය දකින්නට ඕනේ. අපි මේ පුරුදු පුහුණු කරන හැම කමඨාණක්ම හැම ගුණයක්ම ඔන්න ඔය මානසිකත්වයේ තුලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමහරලාට අපි වඩන ಗುಣ අපි යථාර්ථපාත්කම වඩනවා. ඊට වඩා අද යථාර්ථපාත්කම වැඩිපුර තේරෙනවනේ වඩන භාවනාව කමඨාන ඒ ಗುಣධර්මයේ දවසක් ගන්න අපිට තේරෙන ප්‍රමාණය වැඩි. දැන් ඊට වඩා අද ගොඩාක් යටහත් පාත්නේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි හැතුළුව මේ ලෝකේ තියෙන සියලුම දේ වෙනස් වෙමින් පවතිනවා කියන එක යම්කිසි භාවනා යෝගිය දකින්න අදක්ෂ වුණොත් එයා අදක්ෂ වෙන්නේ ඒක දැකීමට නෙමෙයි පිරිනිවන් පාණ්ඩයි අදක්ෂ වෙන්නේ සංසාර විමුක්තියට යා දක්ෂ වෙන්නේ මේක තේරුම් ගන්නට ඕනේ. මොකද්ද මේ ආස්වාදය ආදීනව නිස්සරණය කියලා කියන්නේ? මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ප්‍රශ්නයක් මේක. ආස්වාදයක් විඳින්න පුළුවන් කොහමද? ආයතන හයෙන් නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැතුව කොහමද ආස්වාදයක් ලබන්නේ? අසකන දිව නාසය සමසිත නැතුව ආස්වාදයක් විඳිච්ච කෙනෙක් ලෝකේ ඉන්නවද? එහෙම කෙනෙකුත් නැහැ, එහෙම විඳින්න ක්‍රමයකුත් නැහැ. එහෙනම් අපි දකින දේවල් හැම එකක්ම වෙනස් වෙමින් පවතිනවා. එකක්වත් ස්ථිරව මේ ලෝකේ පවතින්නේ නැහැ කියන එක දැක්කාම එයා ඇසේ ආස්වාදයෙන් නිදාස් වෙනවා. ඇසේ ආස්වාදයෙන් නිදාස් වෙනවා නෙමෙයි. එයා ඇස තුලින් ඉපදෙන්න තියෙන අවස්ථාව අයිනි කරගත්තා. ඇසෙන් එයා නිදහස් වුණා. එහෙනම් අපි මේ ලෝකේ විමුක්තියටපත් වෙන්න ආයතන හයම නිදහස් වෙන්න ඕනේ. එහෙනම් මේ ආස්වාදයේ කියන කාරණාව අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන එකක්. පේන හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා මේක ආස්වාදයක් නෑ. ඇයෙන හැම එකක්ම ස්ථිරව පවතිනවද? ඊයේ බැන්නා. අදත් බනිනවද? එටත් බනිනවද? අවුරුදු ගාණක් බණිනවද නැහනේ ඒක වෙනස් වෙනවනේ. ඒ තරහා අඩු වුණාම ඒක අමතක වුණාම ඊට පස්සේ මිතුරු වෙනවා. කොච්චර අමනාපකම් තිබුණත් සතියක් විතර යනකොට ඒ අමනාපය අපි තුල වෙනස් වෙනවා කියන එක අපි දන්නවනේ. අතුර කතුරුකමක් කළාම එයා මරන්න තරම් අපට තරහා. හැබැයි අවුරුදු දෙක තුනකින් පස්සේ අතුර දැක්කම අපි ආක බලන්න යනවා. වැඩක් නැ නිකන් බොරුවට මේ මිනිසුන්ට ගාලා පව් පුරව ගන්නයි. දැන් මේ මානසිකත්වය වෙනස් වෙලානේ. ද්වේෂය ඒකාකාරීව පවතින්නේ නැහැ. රාගය ඒකාකාරීව පවතින්නේ නැහැ. ලෝභය ඒකාකාරීව පවතින්නේ නැහැ. මෝහයත් ඒකාකාරීව පවතින්නේ නැහැ. විද්‍යාව පාළ වෙන්න පාළ වෙන්න මෝහය දුරු වෙලා යනවා. ඇයෙන හැම શબ્දයක්ම වෙනස් වෙමින් පවතිනවා. එකක්වත් ඒකාකාරීව පවතින්නේ නැහැ. ඇයෙන ශබ්ද හැම එකක්ම වෙනස් පවතිනවා. ඒක දැනගන්න ප්‍රඥාව වෙනස් පවතිනවා. අවබෝධ වෙන ප්‍රතිසතය වෙනස් පවතිනවා. දැන් මේක මොකක්ද ඇත්ත? මේක දැනගත්තේ නැති එක්කෙනා තමයි අනේ අද නම් මාර මංගල කරුණා මට ඇවුනේ. ජීවිතේ දුර්ලභම බණපදයක් ඇවුනේ. මම කවදාවත් මේ වගේ ධම්ම කාරණාවක් මේ වගේ දර්ශනයක් ආලමනය කියලා පුදුමාකාර විදිහට සතුට වෙනවා. ඒ කියන්නේ එයා ඒකෙන් ආස්වාදයක් විඳිනවා. එයා පැවැත්මක් ගොඩනගනවා. ඇයෙන ශබ්ද තුල පවා ඒ ආස්වාදයේ ආදීනව નિසරණය එයා දැක්කේ නැත්තම් ඒ යථාර්ථය අවබෝධ කරගත්තේ නැත්තම් ඇසීමේ ශබ්දය කරන කොටගෙන එයා නැවත උප්පත්තියක් නිර්මාණය කරනවා ඉපදීමෙන් තාම නිදාස් වෙලා නැහැ. රස වර්ග අපිට ඕන තරම් අපේ දිව හඳුරනවා. ඒ හැම රසක්ම ස්ථිර වශයෙන් පවතිනවද? මාස 3කට පස්සේ කාපු කෑම එකක් දැන් අපට මතකෙවත් නැහනේ. ඒතකොට ඒ රසට මොකද්ද උනේ? උදේ දාණය, දවල් දාණය වෙනකොට අමතකයි. අද දාණය, ඊයේ දාණය අමතක කරපු නිසා නේද මේක ඇති උනේ? එක දාණය ගැන අපිට අදහසක්වත් නැහැ. මොහොතෙන් මොහොත මේ රස වෙනස් වෙනවා. පළවෙනි බත් කට කටට ගන්නකොට තියෙන රස 20 වෙනි කට 30 වෙනි කට ගන්නකොට නෑනේ රස වෙනස් වෙලානේ. බඩ පිරෙන්න පිරෙන්න අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න වෙන්න රස වෙනස් වෙනවා. මේ එකක්වත් පවතින්නේ ගඳ හැත්තටම දැනෙනකොට අපට ඉන්න බෑ පලාතේ. ටික වෙලාවක් යනකොට ඒක උරු වෙනවා. ඒ ගඳට හුරු වුණාම ඒක සාමාන්‍ය පරිසරයක් බවට පත් වෙනවා. පස්සේ අපිට ඒ ප්‍රදේශය උරුයි. සමහර තැන් වලට අපිට ගියාම නිින්ද යන්නේ නැහැ. ඒ වැසිකිලි වලට ගියාම අපට වැසිකිලි කැසිකිලි යන්නේ නැහැ. ඒක උහුරු නැහැ. අපේ ප්‍රදේශය, අපේ කුටි, අපේ සේනාසනේ වැසිකිලියට ගියාම හරි පාසුයි කයට. ඒක හුරුයි. නිින්ද යනවා. නුහුරුකම පුරුදු නැතිකම ඒ නිසා ඒ ප්‍රදේශය හුරු වෙන්න දින කිහිපයක් යන්න ඕනේ මොකද්ද මේ ස්පර්ශය තුල එයා ඒ ආස්වාදයේ ආදීනව නිස්සාරණය දැක්කේ නැහැ. ඒ නිසා යට උප්පත්තියක් නිර්මාණය වෙලා. මේ හැම දේ තුලම යම්කිසි ස්පර්ශයක් ලැබෙනවා නම් ඒ ස්පර්ශය තුල එයා සුඛයක් දකිනවා නම් වින්දනයක් ලබනවා නම් එයා ඒ ආස්වාදයට අහු වෙනවා. ඒ නිසා පොට්ටබ්බේ තුලින් යට උප්පත්තියක් නිර්මාණය වෙනවා. හැම ආයතනයක් තුළම ආස්වාදයක් පවතිනවා. මේක භාවනා යෝගියා දැනගත යුතුයි. දකින හැම දර්ශනයක් තුළම ආස්වාදයක් අපි විඳිනවා නම් ඒ දැකුම තුළින් ඒ ආස්වාදය තුළින් අපි ඉපදෙනවා. හැම ශබ්දයක් තුළින්ම හැම වචනයක් තුළින්ම හැම වාක්‍යයක් තුළින්ම ආස්වාදයක් ලබනවා නම් ඒ ආස්වාදය තුළින් ඒ ඒ කියන පුද්ගලයා ඉපදෙනවා. හැම රසයක් තුළම ඒ ආස්වාදයක් ලබනවා නම් ඒ ලබන ආස්වාදය තුළින් ඉපදෙනවා. හැම ස්පර්ශයක් තුළින්ම ආස්වාදය ලබනවා නම් ඒ ආස්වාදය තුළම එයා ඉපදෙනවා. හැම සිතවිල්ලක් තුළින් මේ ආස්වාදයක් ලබනවා නම් ඒ හැම ආස්වාදය තුළම යට උප්පත්තියක් නිර්මාණය වෙන්නේ නැද්ද? සමහර අය වාඩි වෙලා කල්පනා කරනවා සිතවිලි වලින් පෞගිය දේවල්. අතීතය එයා ස්පර්ශ කළ ආස්වාදයක් ලබනවා ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ මෙන්න මේ විදිහට හිටියේ මේ විදිහට අපි ජීවත් වුණේ මෙන්න මේ මේ පාඨමාලා අපි ඉගෙන ගත්තා කියලා ඒ තරුණ කාලේ අවුරුදු 15 16 කාලේ මෙනෙහි කර කර ඒ පුංචි කාලේ මෙනෙහි කර කර පුදුමාකාර ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය තුලින් එයා උප්පත්තියක් නිර්මාණය කරමින් පවතිනවා. සමහර අය ඉන්නවා අතීතයේ ආස්වාදෙ විඳින්න එච්චර කැමති නෑ. හැබැයි අනාගතයේ ආස්වාදෙ විඳින්න හරි කැමතියි. නැති දේවල් මවලා එහෙම දේවල් තියනවාය කියලා හිතාගෙන එයා පුදුමාකාර ආස්වාදයක් ලබනවා. සමහර අය කැමති විජාතිකයන්ට බණ කියන්න. එක එක රටවල් වල විජාතිකයෝ ඉස්සරහා ඉන්නවයි කියලා සිතින් මවාගෙන තමන් රාත් වෙලා ඉන්නේ කියලා එහෙම එකකුත් මවාගෙන රාත්බෝධියේ පළවෙනි මංගල දේශනාව කියලා අර දාස් ගන්න සුද්ධන්ට ධර්ම දේශනා කරනවා. හැබැයි දේශනා කරන්නේ දෙමළෙන්. දැන් ලොකු ප්‍රශ්නයක් සුද්ධ කොහොමද දෙමළ අඳුරන්නේ? එයාගේ මෝහයේ උම්මත්තකමේ උපරිමය කොච්චරද කියලා කිව්වා නම් ඒ බණ ටික හැයිලා ඒ සුද්ධෝ සෝවාන් වෙනවලු සකෘදාගාමි වෙනවලු අනාගාමි වෙනවලු 이르දිමත් රාතුන් වහන්සේලා වෙලා 이르දිනුත් වඩිනවලු හැබැයි යාට තේරුන්නේ නැහැ තාම මේ සුද්ධා දෙමළ දන්නේ නැති බව බලන්නේ අනාගතය ගැන ලෝකමවාගෙන මොනතරම් ආස්වාදයක් ලබනවා කියලා පුදුමාකාර සන්තෝෂයක් නින්දට කැමති නෑ, දන් වලඳන්න කැමති නෑ. පැම්පාස් වෙන්න කැමති නැහැ එළියට යන්න කැමති නැහැ අර සීන ලෝකේ මත් වෙලා පැය ගාණක් කල්පනා කරනවා එයා අනාගතය ගැන ආස්වාදයක් ලබනවා මෙන්න මේකනම් අපේ චෛතසිකයේ తত্ত্বය එයා චෛතසිකයේ ඒ ආස්වාදය මුල් කරගෙන ඉපදෙන්නේ නැද්ද අසකන දිව නාසය සමසිත කියන ආයතන හයම මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක මේ ආස්වාදයේ විඳිමින් පවතිනවා හැම විඳින මොහොතක් ගානේ මට ඉපදීමක් නිර්මාණය වෙනවා මේක දැනගත්තේ නැත්නම් කොහොමද උප්පත්තිය නවත්තන්නේ අපේ එකම අරමුණ කුටිවල වාසය කිරීමවත් විවේක ගැනීමවත් දම්පැන් පිළිගැනීමවත් නෙමෙයි අපේ එකම අරමුණ නිරෝධ සමාපත්තිය සසර දුකෙන් නිදහස් වීම නැවත උප්පත්තියක් නොලබන පිණිස පිරිණිවන් පෑම මේකනම් අපේ ඉලක්කය. මේකනම් අපි යන තථාගත සරණ. ඒකට අදාළ කටයුත්ත වෙන්න එපාය. ඒකට ඇස් වලින් විඳින මේ ආස්වාදයෙන් අපි නිදහස් වෙන්න එපාය. කන් වලින් විඳින මේ මීරි ආස්වාදය අපි විඳින්නෙන් කෙන් නිදහස් වෙන්න එපාය. සින්දු හාලා එක එක නාට්‍යවල ශ්‍රවණය කරලා අපි ආස්වාදයක් ලබනවා. ඒ සින්දු වලින් ලබන ආස්වාදයට සමානම එකක් තමයි දැන් ධර්මයෙන් තොය විඳින්නේ. එක එක ධර්ම කාරණා ආස්වාදය කරලා ඒක හොඳට ශ්‍රවණය කළා ඒකෙන් වින්දනයක් ලබනවා මෙන්න මේ මේ කාරණා ගොඩාක් වටිනවා මේක දේශනා කරන්නට ඕනේ මේක මතක තියාගන්නට ඕනේ කවදරේ මම දේශනා කරනකොට මේ උපමා උපමේයත් මම කියනවා දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නෙමෙයි එයා ඒ ධර්මයේ ශ්‍රවණය ශ්‍රවණය කරනවා කියන මුලාවෙන් ඒ මෝහයෙන් එයා ආස්වාදයක් ලබනවා මෝහය තුලින් තමයි ඒක ලබන්නේ ඇයි 100 තිබුණා නම් ඒක වෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් යමක් කිව්වාම ඒ කියන දේ අපේ ආත්මගරුත්වයට ටිකක් ගැළපෙන්නේ නැහැ අපට ටිකක් නිന്ദාසහගතයි අපාසසහිතයි දැන් අපි එයාත් එක්ක වෛරයක් පරිමාණ නැද්ද? විරුද්ධකමක් පරිමාණ නැද්ද? එයාව දකින්නකොට අපි ටිකක් අකමැත්තෙන් ඇසිරෙන්නේ නැද්ද? ආස්වාදයක් ලබනවා. ලෝකෙ හැමෝම හිතාගෙන ඉන්නවා මේ කැමති දේවල් හොඳ දේවල් වල විතරයි ආස්වාදය තියෙන්නේ නෑ. නරක දේවල් වලත් ආස්වාදය තියෙනවා. අකමැති දේවල් දැකීම තුලිනුත් ආස්වාදයක් තියෙනවා. කැමැති දේවල් දැකීම තුලිනුත් ආස්වාදය තියෙනවා. ආස්වාදෙට තන්ත දෙකක් තියෙනවා. සමහර අය කැමැති මිනිස්සු සතුටෙන් ඉන්නවා දකින්න. සපවත් ඉන්නවා දකින්න ඒක තුලින් ආස්වාදයක් ලබනවා. සමහර අය කැමති මිනිස්සු මැරෙනවා දකින්න දුක් විඳිනවා දකින්න එයාගේ විනෝදාංශය තමයි හැමදාම 12 වෙනකොට මාරෝලට ගිහිල්ලා අර කෑ ගාගෙන ඉන්නවනේ අම්මෝ අපෝ කියලා. ඒ ලෙඩු දිහා බල බල hina වෙනවා. එයාට හරි සන්තෝසයි. මිනිස්සු විඳවනවා දැකීම තුලින් ආස්වාදයක් ලබනවා. ඇක්සිඩන්ට් එකක් වුණාම ටක් ගාලා බස් එකෙන් බෑලා ගිහලා ඒක දිහා බලාගෙන සතුටු වෙනවා. ඒ මාස්වාද විඳින මිනිස්සු ඉන්නවා ලෝකේ. මානසික ලෙඩු. එහෙනම් දිට්ඨිය කියලා ගත්තාම හොඳ දේවල් විතරක් නෙමෙයි නරක දේවල් වලින් තාස්වාද ලබනවා. සමහර අය ඉතිහාසවලත් ඉඳලා තියෙනවා ලක්ෂ ගණන් දහස් ගණන් මිනිස්සු මරලා සතුටු වෙච්ච කට්ටිය අද අපේ කණ්ඩායමෙන් 500ක් මරලා තියෙනවා කියලා කිව්වම හරි සන්තෝසයි. ඊයේ 250යි. ඊයේ ගැන දුකයි ඒ කට්ටියට. එහෙනම් මිනිස් ඝාතන වැඩි වෙනකොට සත්ව හිංසා වැඩි වෙනකොට රජ රට රාජ්‍ය විනාශ වෙනකොට ඒකෙන් ආස්වාදයක් ලබනවායි කියලා කියන්නෙම මේ දික්තියේ හොඳ නරක දෙකටම ආස්වාද තියෙනවා කියන එක නේද? අද අපේ ජීවිතවලත් මේ ආර්ය මාර්ගයේත් ওই ප්‍රශ්නෙම තියෙනවනේ. සමහර අය දකිනවා අන්න අර ස්වාමින් වහන්සේ හොඳට මාර්ගය වඩනවා. මාර්ගඵලයකටපත් වෙලා උන්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියලා ඒකෙන් ආස්වාදයක් ලබනවා. Taman ඊ තත්ත්වයටපත් වෙන්නේ නැහැ කවදාවත්. අනුන්ගේ ඵලයෙන් ආස්වාදයක් ලබනවා අනුන්ගේ අවබෝධයෙන් ආස්වාදයක් ලබනවා අනුන්ගේ ගුණෙන් ආස්වාදයක් ලබනවා කවදාවත් තමන්ගේ ජීවිතේට ඒ ගුණ ධර්ම එකක්වත් අදන්නේ අසුවල් භික්ෂුව හරි නියතමානී. හැබැයි මම වංකයි. ඒ වංකකම නියතමානිකම කරගන්නේ අර නියතමානී භික්ෂුව දිහා දැකලා ආස්වාදයක් ලබනවා. මේ හරි ශ්‍රේෂ්ඨයි හරි කීකරුයි. ඒ කීකරුකම දැකලා ආස්වාදයක් ලබනවා. කවදාවත් තමන්ගේ උඩඟුකම ආංකාරය නැති කරලා තමන් කීකරු වෙන්නේ අපි කෙනෙකුගේ කීකරුකමට කැමතියි කියලා කියන්නේම ඒ කැමති වෙච්ච ගුණේ අපි ළඟ නැති නිසා නේද? කාන්තාවක් කාන්තාවකට කැමති වෙන්නේ නැහැ පුරුෂයෙ පුරුෂයෙකුට කැමති වෙන්නේ නැහැ. රියදුරු මාත්‍ය රියදුරු කෙනෙකුට කැමති වෙන්නේ නැහැ. මාචාර්යවරයෙක් මාචාර්යවරයෙකුට කැමති වෙන්නේ නැහැ. භික්ෂුවක් භික්ෂුවකට කැමති වෙන්නේ නැහැ. ඒක යාළඟ තියෙන නිසා. හැබැයි ගීයක් භික්ෂුභාවයට කැමති ඇයි? ඒක යාළඟ නැති නිසා. එහෙනම් මේ ලෝකේ අපි ළඟ තියෙන්නේ මොනවද? ඒකට අපි කැමති නැහැ. නැති එකට තමයි කැමති. මේක සිතේ ස්වභාවයක්. කොච්චර අභිධර්මය ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මේ සරල ධර්මය අපේ සිතිවිලි වල තියෙන ධර්මය අපිට තේරෙන්නේ නැත්නම් අභිධර්මයේ ඉගෙනගෙන අපි මොනවා කරන්නද? ත්‍රිපිටකයේම කටපාඩම් වෙච්ච පෝටලේ හාමුදුරුවෝ අභිධර්මයේ අකුරක් නෑර සම්පූර්ණයෙන්ම දන්නව නේද? ත්‍රිපිටකයේ කටපාඩම් කියලා කියන්නේ සූත්‍රයේ කටපාඩම් විනය කටපාඩම් අභිධර්මයේ කටපාඩම්. ඒ සෝතාපන්න වෙලා හිටියේ නෑනේ. ඔන්න ඕක තමයි අපි ඉගෙන ගත්තා කටපාඩම් කරවා කියන එකේ යථාර්ථය. අපට අවශ්‍ය අභිධර්මයේ කටපාඩම් වීමවත් සූත්‍ර දාස් ගණන් කටපාඩම් වීමවත් විනය කටපාඩම් වීමවත් නෙමෙයි දුකෙන් නිදහස් වීම දුක නිවීම. අපේ දුක නිවෙනවා නම් අන්න ඕක තමයි අභිධර්මය. සසරේ විමුක්තියටපත් වෙනා නම් ඕක තමයි අභිධර්මය, ඕක තමයි විනය, ඕක තමයි සූත්‍රය. එතනින් එයාට මොකද්ද? අපි හැමෝම රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා නම් මීට වඩා ත්‍රිපිටකයක් තියනවද ලෝකේ? ඕක තමයි ත්‍රිපිටකය. එහෙනම් අද අපේ ජීවිතය තුළ අපිට පිරිනිවන් පාන්න බැරි නම් මාර්ගඵලයකටපත් වෙන්න බැරි නම් අපි තුළ තියෙන අසත්පුරුෂ ගුණධර්ම මොකවත් පාවෙන්නේ නැත්තම් දුරු වෙන්නේ නැත්තම් අපි ලෝභයෙන් මත් වෙනවා නම් රාගයෙන් මත් වෙනවා නම් ద్వේෂයෙන් මත් වෙනවා නම් අපි මොනතරම් සූත්‍රයේ කටපාඩම් කළත් වැඩක් නැහැ. ඒක කටපාඩම් කරනට නිකන් ඉන්න කීට වඩා යහපන්. එහෙනම් අපේ ජීවිතවල අපි අනිත්‍යයේ ಗುಣ දැකලා වින්දනයක් ලබනවා. අනිත් අයගේ චරිතය දිහා දැකලා වින්දනයක් ලබනවා. ඒක තුලින් අපි ආස්වාදය ලබනවා මිසක් අපි තුල ඒ ಗುಣධර්ම නිර්මාණ කරගන්න දක්ෂ නැහැ. ඒ නිසාම අපි උප්පත්තියක් අදනවා. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ පරිසරයෙන් අපි ආස්වාදයක් ලබන්නේ නැද්ද? අපි පරිභෝජනය කරන බඩමුට්ටු වලින් ආස්වාදයක් ලබන්නේ නැද්ද? අපි ිතවත් වෙච්ච අපේත් එක්ක ජීවත් වෙන ඒ පිරිසත් එක්ක අපි ආස්වාදයක් ලබන්නේ නැද්ද? හැම මොහොතෙම මේ ස්පර්ශයේ ආස්වාදය අපට උත්පත්තියක් අදනවා නිර්මාණය කරනවා කියන එක අපට වැටහුන්නේ නැහනේ. මේ ලෝකයේ සෑම කෙනාම මේ කියන අසකන දිවනාසය සමසිතෙන් ආස්වාදයේ ලබමින් සිටිනවා. ඒ ආස්වාදයේ තුලින් ඒගොල්ලෝ උත්පත්තියක් නිර්මාණය කරමින් පවතිනවා. මේ කට්ටියට තේරුන්නේ මම ඉපදෙන්නේ මේක තුලින් කියලා. ආදීනව දැක්කේ නැත්තම් කොහොමද ආස්වාදයෙන් නිස්සරණ වෙන්නේ යා? නිස්සරණයක් නිර්මාණය වෙන්න නම් නිස්සරණයටපත් වෙන්න නම් ඒක ආදීනව දකින්න එපාය. ආදීනව දකින්නකොට තමයි ඒ ආස්වාදය එයාගෙන් බැහැරව යන්නේ දුරු වෙන්නේ. අද අපි කොච්චර බුදුන් සරණ ගියත් මොනතරම් ಗುಣධර්ම වැඩුවත් අපි මේ ඇස් වලින් විඳින ආස්වාදය තාම නතර වෙලා නැහැ කියන එක අපේ හදවත් දන්නවනේ. මොනවාරි එකක් වැව්වාම කය වැවුනාම දැන් මේක අපට පිළිවෙලයි කියලා අපි හිතන්නේ නැහනේ. ලස්සනට තියෙන්න ඕනේ. ඒවා හොඳට මැදලා තියෙන්න ඕනේ. ඒවා රැලි හරියට තියෙන්න ඕනේ. කමිසෙට කලිසම ගැලපෙන්න ඕනේ කලිසමට කමිස ගැලපෙන්න ඕනේ ඒ දෙකටම සපත්තුව ගැලපෙන්න ඕනේ ඒකට ගැලපෙන කණ්ණාඩි කුට්ටම තියෙන්න ඕනේ වාහනෙට ගැලපෙන පාට අඳින මිනිස්සුත් අද ලෝකේ ඉන්නවා වාහනේ කොළ පාට නම් එයා අඳින්නේ කොළ පාට මොකද එහෙම ආස්වාදය පොට්ටබ්බේ තුලින් විඳිනවා මිනිස්සු සමහර මිනිස්සු පාරේ යනකොට දුඹුරු පාට නම් සේරම දුඹුරු පාටයි. රෝස පාට නම් සේලම රෝස පාටයි රතු පාට නම් සම්පූර්ණ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම සේරම ඇඳුම් කට්ටලේ රතු පාටයි මොකද්ද ඒකෙන් අය ආස්වාදයක් ලබනවා අද පැවිදි ජීවිතය තුලත් ඒ මාස්වාදයක් අපට නැද්ද? තවිකේ පාට සෙරප්පුවට ගැලපෙන්න ඕනේ. සෙරප්පුවටයි තවිකේටයි ගැලපෙන පාට අඳන සිවුරට ගැලපෙන්න ඕනේ. ඒ සේරමට ගැලපෙන කුඩයක් නැත්නම් ඒ කුඩේ අතට ගන්න ඒක පිළිගන්නේ ඇයි? කුඩේ පාට වෙනස්. මොකද්ද කිව්වා මේකෙන් ආස්වාදයක් ලබනවා. සමහර වැඩිහිටි භික්ෂුවන් එහෙම නැත්නම් අපේ ගුරුවරයා අඳින පාටම තමනුත් පොරවන්න ඕනේ. ගුරුවරයාගේ පාටෙන් පොරවගෙන ගුරුවරයා ඇවිදින විදිහට ඇවිදිනවා. ගුරුවරයා කතා කරන විදිහට කතා කරනවා. ඒක තුලගේ ආස්වාදයක් ලබනවා. එයා දන්නේ නැහැ මේ මනෝ සංචේතය තුළින් එයා ආස්වාදයක් ලබනවා ඒක තුළින් එයා ඇලිලා ඒක තුළින් එයා උත්පත්තියක් නිර්මාණය කරනවා මේක තේරුණා මේ තාපසයාට ගුරුවරයා පොරවන්නේ ගුරුවරයාගේ පාට මම පොරවන්න ඕනේ මගේ පාට ඒකවත් එයාට 100ක් නැහැ. ගුරුවරයා ඇවිදින්නේ ගුරුවරයාට ඕන විදියට මම ඇවිදින්න ඕනේ මගේ අවබෝධයට ගැලපෙන විදියට ඒකවත් තේරුන්නේ නැහැ මේ ශිෂ්‍යයාට. ගුරුවරයා කතා කරන්නේ ගුරුවරයාගේ අවබෝධයට සාපේක්ෂව මම කතා කරන්න ඕනේ මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට සාපේක්ෂව. එයා පුරුදු වෙන්නේ එයාගේ අවබෝධයෙන් කතා කරන්න නෙමෙයි ගුරුවරයාගේ අවබෝධයෙන් කතා කරන්න මොනතරම් උම්මත්තකද මොනතරම් ආස්වාදයක් ලබනවද යා චිත්‍රපටියක් දැකලා ඒකේ නළුවා වාගේ මිනිස්සු ඇවිදින එකයි ඒ නළුවා වාගේ කතා කරන එකයි ඒ විදිහට ජීවත් වෙන එකයි අතර මේ භික්ෂුන් වහන්සේලා ඒ වැඩිහිටි ගුරුවරයා උපාධ්‍යාය වාගේ ඒ පාඩම් පොරෝගෙන ඒ විදිහට ඇවිදිලා ඒ විදිහට කතා කරන එකේ වෙනසක් තියෙනවද දෙකම එකයි නැති දෙයක් ඇතයි කියලා පෙන්වන එක තමයි චිත්‍රපටය. ඒ නැති දෙය ඇතයි කියලා පෙන්වනවා. ඒක ඇතයි කියලා විශ්වාස කළා අර මිනිස්සු මුලා වුණා. විඥානය තවත් විඥානයකට සමාන නැහැ. හැමදේම නැති වෙවි ඇති වෙවි පවතින ලෝකයේ තුල කිසිම දෙයක් ස්ථිර නැහැ. හැමදේම අනිත්‍යයි. අනිත්‍ය ලෝකයේ තුල එයා යමක් නඩත්තු කරනවා මේක වැටහුනේත් නැහනේ. කොහොමද සෝතාපන්න වෙන්නේ? සෝතාපන්න වෙන්න ඉසෙල්ලාම එයා තුල තියෙන මේ ආස්වාදය දකින්න එපාය. අපි අපේ ජීවිතයේ තාම යථාර්ථය දැක්කේ නැහැ. හැම මොහොතක් ගන්න අපි වින්දනයක් ලබනවා, සුවයක් ලබනවා, ආස්වාදයක් ලබමින් සිටිනවා. මේ අසකන දිව නාසය සමසිතේ මේ ක්‍රියාවලිය තාම අපි නවත්තලා නැහැ. අපට මේකේ යථාර්ථය තේරිලා නැහැ. අපි මේ ආස්වාදය ලබන හැම මොහොතෙම මේක ආදීනව අපට මුලා වෙලා යනවා. මේක වැහිලා යනවා. ආදීනව දැක්කේ නැත්තම් මේක නිස්සරණ වෙන්න. නිස්සරණ වෙන්න නැත්තම් කොහොමද පිරිනිවන් පාන්නේ? නිස්සරණ වුණ නැත්නම් අපි කොහොමද සසර දුකෙන් එතර වෙන්නේ? නැවත ඉපදිලා දුක් විඳින්නනේ සිද්ධ වෙන්නේ. මේ පුංචි සරල ධර්මතාවය අපට තාම වැටහුන්නේ නැනේ. හැම කමඨාණක් තුළින්ම හැම භාවනාවක් තුළින්ම ආස්වාදයක් ලබන කට්ටිය නැද්ද මොනවා කෙරුවත් හරියන්නේ මට සක්මන් කළේ නැත්තම් මොනවා කෙරුවත් අද හරියන්නේ මට පිළිකුල් භාවනාව වැඩිවේ නැත්තම් මොනම දේ කොච්චර කෙරුවත් හරියන්නේ මට ආනාපාන වැඩිවේ නැත්තම් එදා කෑවේ නෑ වගේ දැන් බලන්න යගේ කමඨාණ මොනතරම් ආස්වාදයක් වෙලාද කමඨාන් තියෙන්නේ නිරෝධ වෙන්න දුක නිවන්න දැන් එයා දුකක් වගා කරනවා දුක වවන කමඨාන කොහමද කමඨානක් වෙන්නේ? කමඨාන් කියලා කියන්නේම දුකෙන් නිදහස් භාවනාව කියන්නේ සිත නිවන ධර්මතාවයක්. දැන් මේක තුළින් සිත නඩත්තු වෙනවනේ. සිත නඩත්තු කරන ක්‍රියාවලිය ව්‍යායාමයේ කොහමද භාවනාවක් වෙන්නේ? ඒක රස්සාවක්. එයා ආනාපාන කරන රස්සාවක් කරන කෙනෙක්. පිළිකුල් භාවනාව රස්සාවක් වශයෙන් කරන කෙනෙක්. සක්මන් රස්සාව කරන කෙනෙක්. ඇයි? එයා ඒක තුලින් යම්කිසි වින්දනයක් ලබනවා, සුවයක් ලබනවා. ඒ සුවය, ඒ ආස්වාදය, යාගේ වැටුප එයා දන්නේ නැහැ මම මේ සක්මන් භාවනාව තුලින් වැටුපක් ලබන බව. ඒ භාවනා යෝගියා දන්නේ ආනාපාන සතිය තුළින් මම වැටුපක් ලබනවා මේකෙන් ආස්වාදයක් ලබනවා වින්දනයක් ලබනවා මේක මගේ වැටුප කියලා එයා දන්නේ නැහැ එයා මේ රස්සාවක් කරන්නේ අවුරුදු 55න් විශ්‍රාම යනවා වාගේ මේකත් අවුරුදු 10ක් 15ක් 20ක් විතර යනවා විශ්‍රාම යනකම් යාට නිදාස් වෙන්න බැයි. එයා වැටුපක් ලබන රස්සාවක් කරන සේවකෙන් අද අපේ කමඨාන් වල මේ ආස්වාදයේ පවතිනවා මේ යථාර්ථය දැනගෙන ඒක Nirodhයට අපි වෙනස් කරගන්නට ඕනේ. කමඨාන වඩන හැම මොහොතක් ගානේ නිවීමක් අට ගන්නට ඕනේ. භාවනා කරන්නේ ධානය ලබන්න නෙමෙයි නිරෝධ වෙන්න නිවෙන්න. සිත නිවෙනවා නම් ඒකේ ඵලයක් ලැබුණොත් මොකද නැත්තම් මොකද ඒක අපට අදාළ නැහැ. සිත නිවෙනවා නම් එච්චරයි. ධර්මය කියන්නේ සෝවාන් වෙන්න, සකු르දාගාමි වෙන්න, අනාගාමි වෙන්න ආන එකක් නෙමෙයි. සිත නිවෙන්න ආන එක. සිත නිවෙනකොට ඒවා වෙනවා. රසට කන්න ඕනේ, බඩ පිරෙන්න කන්න ඕනේ. අයෙන් ශක්තියට කන්න ඕනේ කියලා එක එක වට්ටෝර වලට බත් පාර්සල් 10ක් විතර කන්න පුළුවන්ද? බඩගින්නට එකක් කන්න එතකොට ඒ කියන ඔක්කොම ටික වෙනවා බඩත් පිරෙනවා රසත් දැනෙනවා කයට අවශ්‍ය ශක්තියත් ලැබෙන ඔක්කොම එකකින්ම වෙනවා බඩගින්නට කෑම කෑවාම අර වට්ටෝරුවේ තියෙන සේරම ප්‍රශ්න ටික විසඳෙනවා මේ සරලදී අපට තේරුන්නේ නැහනේ ඉතින් නිවෙන්න මොනවාරද පුරුදු කරලා බලන්න හිත නිවෙන්න කමඨාණක් වඩලා බලන්න. හිත නිවෙන්න භාවනාවක් වඩලා බලන්න මේ පළත් එක්ක Nirodheටපත් වෙන්නේ නැද්ද කියලා. හිත නිවෙන්නයි හාන්න ඕනේ. හිත නිවෙන්නයි කරන්න ඕනේ. හිත නිවෙන්නයි ජීවත් වෙන්න ඕනේ. එතකොට මේකෙන් ඔක්කොම ටික වෙනවා. දැන් අපට අවශ්‍ය වෙලා තියෙන හිත නිවෙන්න නෙමෙයි සෝවාන් වෙන්න. ඒක පුදුමාකාර දෘෂ්ටියක්. වර්තමානයේ පවතින හොඳම මානසික ලෙඩේ ඒක. ගොඩක් කට්ටියට තේනවා. රාත් වෙන අනේ රාත් වෙලා නම් බෑ සෝවන් වුණොත් ඇති. මොකද්ද කියලා කිව්වාම රුපියල් 100ට බාට ජෝඩුවක් තියෙනවා 500ට බාට ජෝඩුවක් තියෙනවා රුපියල් 2000ටත් බාට ජෝඩුවක් තියෙනවා. එයා ගිහිල්ලා කියන 100 එක ඇති. අයි 500 කොන්දර පවතින හැබැයි ඒක ඒක එපා 100 එක හොඳටම ඇති. සසර දුකෙන් නිදහස් වෙන්න නම් සංසාරේ මෙච්චර ඉපදුනේ. සසර දුකෙන් නිදහස් වෙන්න නම් මෙච්චර සංසාරයේ දුක් විඳේ. දැන් මේ නිදහස් වෙන අවස්ථාව ලැබුණාම ඇයි ඒකට පයින් ගන්නන්නේ? මේ මිනිසත් භවයේ මොන මොහොතේද අපි සතුටෙන් ජීවත් වුනේ? හැම මොහොතක්ම දුකයි නේද? හැම තප්පරයක්ම අපට දුකයි නේද? පහුගිය හැම දවසක්ම අනාවබෝධයෙන් ජීවත් වුණා නම් අවිද්‍යාවෙන් ජීවත් වුණා නම් අවිද්‍යාවෙන් හිටපු හැම මොහොතක්ම අපිට දුකයි නම් හැම මොහොතෙම වෙනස් වෙන නාම රූපات එක්ක අපි මේ දුක් නම් විඳින්නේ. ඇයි සෝතාපන්න වෙලා තවත් අත්වතාවක් දුක් විඳින්න කැමති වෙන්නේ? ඒ කියන්නේ යාට තාම දුක තේරිලා නැහැ. සෝතාපන්න වුණොත් ඇති අනාගාමී හරියට එපා කියලා කියනවා කියන්නේ එයා සෝතාපන්න වෙන්නේත් නැහැ. ඇයි සෝතාපන්න වෙන්න දුක නිවෙන්න ඕනේ. යම්කිසි අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. ඒ සම්මාදිට්ඨිය තුළින් ප්‍රතිසතයකින් දුක නිවෙන්නට ඕනේ. එයා දුක නිවන්න කැමති නැත්නම් කොහොමද සෝතාපන්න වෙලා දුකක් නිවෙන්නේ? අපිට සිද්ධ වෙන්නට ඕනේ සෝතාපන්න සකු르දාගාමි අනාගාමි අරියත් නෙමෙයි අපට ඕනේ බණක් ඇෙන්න ඕනේ නිවෙන්න අපට කමඨාණක් ලැබෙන්න ඕනේ නිවෙන්න අපට භාවනාවක් ලැබෙන්නට ඕනේ නිවෙන්න සාතික ලබන්න නෙමෙයි මාර්ගඵලයකටපත් වෙලා ඒක තුළින් උඩඟුකමක් ආම්කාරකමක් නඩත්තු කරන්න නෙමෙයි සිත නිවෙන්න පුරුදු කළාම සිත නිවෙන්න ශ්‍රවණය කළාම නිවෙනකොට අර කියන හැමදේම වෙනවා මෙන්න මේ ආස්වාදයේ තේරුම් ගත්තේ නැත්නම් මේ ආදීනව අපි තේරුම් ගත්තේ නැත්නම් මේ තුලින් නිස්සාරණයටපත් උන් නැත්නම් කවදාවත් මේ කියන විමුක්තිය අපි තුල ඇති වෙන්නේ නැහැ. අපි රාතෙක් වෙන්නේ නැහැ මේ භවෙන්. ඕකම තමයි කලින් හැම භවයකම සිද්ධ වුනේ. හැමදාම හිපදිලා හිපදිලා අපි දුක් විඳිනවා. හැමදාම ওই ප්‍රශ්නේ අපට තිබුණා. ඇයි rahat වෙන්න බැරි වුනේ? මේකෙන ආස්වාදය අපි තේරුම් ගත්තේ නැහැ. මේකේ ආදීනව දැක්කේ නැහැ. ඒ කිසිම නාම රූපයකින් නිස්සාරණයටපත් උන්නේ ඒ නිසා මේ බුද්ධ ශාසනය 2600ක් ඇවිල්ලා නේරාංජනා නදියේ වැලිවලට වඩා බුද්ධ ශාසනය අපි පතපසු කරගෙන ආවා. ඒ හැම එකක්ම පවු කරගෙන ඇවිල්ලා අපට මේ යථාර්ථය තාම තේරුන්නේ දැන් මේ මිනිසත් භවයේ ලැබපු මේ මොහොතේවත් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ යථාර්ථය දැන් තේරුම් අරගෙන ඇස්වල ආස්වාදය අපි අරියට දැක්කේ නැත්නම් මේ අනිත්‍ය වෙන දේ තුළ ආස්වාදයක් නැහැ කියන විද්‍යාව ඒ විද්‍යාව ඇසපාල කරගත්තේ නැත්නම් මේ කියන තැනෙත් අපිට පිරිනිවන් පාන්න හම්බෙන්නේ තවත් ඉපදීමක් සිද්ධ වෙනවා ඇයෙන හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල ස්ථිරව පවතින්නේ ඒ කියන කෙනා තමයි දන්නේ මොකද්ද කියන්නේ කියලා. ඒ කියන දේ නෙමෙයි මට ඇයෙන්නේ වෙන එකක් ඇයෙන්නේ. තේරුනේ ඒ ඇයිච් එක නෙමෙයි වෙන එකක් තේරුනේ. මේ හැම මොහොතෙම පියවර ගණනාවක් වෙනස් වෙලා නම් මම කොහමද අසවලා අසවල් දෙය කිව්වා. ඒ දේ මට ඇහුණා කියලා මම ලෝකයක් නඩත්තු කරන්නේ. කියපු කෙනා විතරමයි දන්නේ කිව්වේ මොකද්ද කියලා. හැවුනේ වෙන එකක්. ඇයිච්ච දේ කවදාවත් මට තේරෙන්නේ හේතුව ඇයිච්ච දේ තේරෙන්නේ මගේ ප්‍රඥාවට අනුව නම් අවබෝධයට අනුව නම් අවබෝධය අඩු නම් ඒ ඇයිච්ච දේ තේරෙන්නේ අවමෙන් ප්‍රඥාව වැඩි නම් එයාට ඒක වැඩියෙන් තේරෙනවා එහෙනම් ඇයිච්ච දේ කවදාවත් මට තේරෙන්නේ එහෙනම් කොහොමද මං තරහාගන්නේ මං කොහොමද වෛර බඳගන්නේ මේ අනිත්‍ය ධර්මතාවයවත් මට තේරිලා නෑනේ ගුරුවරයා සමහරලාට ශිෂ්‍යයාට බයිනවා බයිනවා බයිනවා ඉවරයක් නැහැ ගුරුවරයා අමනාප වෙලා එයා වෛර බැඳගෙන ගුරුවරයාගෙන් අයින් වෙලා යනවා ඈත් වෙලා යනවා ශිෂ්‍යයාට තේරුන්නේ මේ ගුරුවරයා බයින්නේ මට නෙමෙයි මගේ වරදට කියලා වරදට බයිනවනම් වරද නේද රෙදිවතාවගෙන යන්න ඕනේ. ඇයි ශිෂ්‍යයා යන්නේ? ඒ කියන්නේ එයා ඒක එයාගේ කරගෙන එයාට තාම යථාර්ථය තේරුන්නේ නැහැ. එයා තාම මේ අනිත්‍ය ලෝකයේ තුල මේ ආස්වාදය හරියට තේරුම් ගත්තේ නැහැ. මේකේ ආදීනව දැක්කේ නැහැ. මේ නිස්සරණය එයා තාම ප්‍රඥාවෙන් දැක්කේ නැහැ. ගුරුවරයා මට අපහාස කරනවා ගුරුවරයා මට නිඳා කරනවා ඒ නිඳා අපහාස කරන්නේ මට නෙමෙයි මගේ දුර්වලකමට මගේ අසත්පුරුෂ භාවයට මගේ අඩුපාඩු වලටයි මේ බනින්නේ අපහාස කරන්නේ එහෙනම් එයාට ඕනනම් එහා රෙදි අරගෙන ගියාදෙන් මම යන්නේ හේතුව ඒ අඩුව මගේ නෙමෙයි අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ ආස්වාදයන් අපි නඩත්තු කරනවා අපි මේ යථාර්ථය දකින්නේ නැහැ මේ ඇයෙන එකක්වත් ස්ථිර නැහැ හේතුව කියන කෙනා විතරයි දන්නේ විඥානය තවත් විඥානයකට සමාන නැත්තම් කොහොමද ඒ විඥානයට තේරිච්ච දේ මට තේරුණා කියලා මම හිතන්නේ එයා කියන දේ ඒ විදිහට මම තේරුම් ගත්තයි කියන දෘෂ්ටියට මම කොහොමද එන්නේ? එහෙම එකක් මට වැටහිලා නැහැ. මේක ඒ ඒ අයගේ නැනනුවන පමණට තේරෙන එකක්. මේ අවවාදය මට තේරෙන්නේ මගේ නැනනුවට පමණ. මේ තරවටුව මට ඇහෙන්නේ මගේ නැනනුවට පමණ. මේ ධර්ම දේශනාව තේරෙන්නේ මගේ අවබෝධයේ තරමට මගේ ප්‍රඥාවේ තරමට මට තේරෙන ප්‍රමාණයටයි මේක තේරෙන්නේ ඊටු ටික මට කවදාවත් තේරෙන්නේ නැහැ මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් මේ ශබ්දයෙන් ආස්වාදයක් විඳින්නේ හේතුව ඒ ආදීනව දැක්කා ඒ කන්වල ශබ්දය නිසා ඒ ආස්වාදයෙන් ආදීනව දැක්ක නිසා එයා නිස්සරණ වෙනවා කංගේතු කරගෙන එයා කවදාවත් ඉපදෙන්නේ නැහැ දකින හැමදේ තුළම වෙනස් වීමක් තියෙනවා. හැමදේම වෙනස් වෙමින් පවතිනවා. මේක දකින කෙනා මේ දිට්ඨියෙන් ආස්වාදයක් ලබන්නේ. ඒ නිසා ඒ ආස්වාදයේ මුල් කරගෙන එයා උත්පත්තියක් නිර්මාණය කරන්නේ. හැමදේම වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල ආස්වාදයක් නැහැ කියන ආදීනව එයා දැක්ක ගමන්ම එයා නිස්සරණ වෙලා ඉවරයි. ඇසින් නිවන් දැකලා ඉවරයි. ඇයෙන ශබ්ද හැම එකක්ම වෙනස් වෙමින් පවතිනවා කියන කෙනා කියන දේ මට හැෙන්නේ හැෙන දේ මට තේරෙන්නේ තේරෙන දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේක දැකපු කෙනා කන් වලින් නිදාස් ඉවරයි කන් වලින් නිවන් දැකලා ඉවරයි හැම රසයක්ම හැම මොහොතෙම වෙනස් වෙනවා. කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ ඒ නිසා රසවලින් ආස්වාදයක් නැහැ. වින්දනයක් නැහැ. එහෙම සුවයක් නැහැ. පැණි රස, අඹුල් රස, තිත්ත රස, කාට රස කියන ලුණු රස කියන සියලුම දේවල් වෙනස් වෙමින් පවතිනවා. එකක්වත් ඒකාකාරීව පවතින්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය දන්න කෙනා රස වලින් ආස්වාදයක් ලබන්නේ ඒ ආස්වාදය නැති නිසා එයා ඒක ආදීනව හොඳට තේරුම් ගන්නවා ඒ නිසා සියලු රසයන් එයාගේ ඉදිරියේ නිස්සරණ වෙලා යනවා රසයෙන් ඉපදීම නැවතුණා රසය හේතු කොටගෙන එයා නිවන් දැක්කා හැම දෙයක් තුළම ස්පර්ශය තුළම ආස්වාදයක් විඳිනවා හැම ස්පර්ශයක්ම අනිත්‍යයි වෙනස් වෙමින් පවතිනවා ඒ හැම ස්පර්ශයක්ම වෙනස් වෙමින් පවතින නිසා ස්ථිර නැති එකක් තුළ ආස්වාදයක් නැහැ කියලා දැනගත්තාම එයා ජීවත් වෙන පරිසරය එයාගේ රස්සාව එයාගේ ගෙවල් දොරවල් කුටි සේනාසන ඒ සිවුරු පිරිකර බඩුබායි රාදිය එයා ඇවිදින පොළව මිදුල ඒ පරිභෝජනය කරන සියලුම දේවල් තුළ එයා ආස්වාදයෙන් නිදාස් වෙනවා හේතුව එයා ආදීනව දැක්කා. ඒ නිසා සියලු බඩු බාහිර ආදීන් සියලු සත්‍යයෙන් එයා නිස්සරණ වෙනවා. දැන් බලන්න භෞතිකය තුළින් එයා නිවන් දැක්කා නේද? බැඳීම් වලින් නිවන් දැක්කා නේද? හැම චෛතසිකයක්ම අපිට ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා එක චෛතසිකයක්වත් ස්ථිර වශයෙන් පවතින හැම චෛතසිකයක්ම අනිත්‍යයි ස්වල්ප ස්වල්ප මොහොතයකින් ඒවා ඇති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා මෙන්න මේක දැකපු කෙනා කවදාවත් සිටිවිලි වලින් ආස්වාදයක් ලබන්නේ නැහැ අනාගතය ගැන ලෝක හදාගෙන ඒකෙන් විඳින්න යන්නේ නැහැ. අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර විඳින්න යන්නේ ඒ අතීතයේ අනාගතයේ තුලත් අනිත්‍ය ධර්මතාවය දැක්කාම ඒක තුල ආස්වාදයක් නැති බව තේරුම් අරගෙන එයා ඒකෙන් නිරෝධ වෙනවා, නිස්සරණයටපත් වෙනවා. අද අපේ මානසික සිතිවිලි වල මොනතරම් ඊනමවනවද මොනතරම් උම්මත්තක වෙලා වින්දනයක් ලබනවද එක එක දේවල් ඊටාගෙන අපි මොනතරම් භුක්තියක් විඳිනවද කසාද බැඳලා නැති කට්ටිය කසාද බැඳලා ඉන්නවා වාගේ ඊනමවාගෙන රාගෙන් එයා ආස්වාදයක් ලබනවා අසාද බඳපු කට්ටිය දික්කසාද වෙලා නිදාස් වුණා වාගේ හීනම වාගෙන ආස්වාදයක් ලබනවා දුප්පතුන් පෝසත් වුණා වාගේ විමාන ගත්තා වාගේ හෙලිකොප්ටර් ගත්තා වාගේ වටිනා කරන කෝටි 400 500 වාහන ගත්තා වාගේ හීනම වාගෙන ආස්වාදයක් ලබනවා කෝටිපතිව හැමදේම අත්හැරලා නිදාස් වෙලා ශුන්‍යාගාරගත වුණා වාගේ දුප්පතුන් වුණා වාගේ ලෝකම වාගෙන ආස්වාදයක් ලබනවා ලෙඩ වෙච්ච කට්ටිය නිරෝගිමත් වෙන්නමයි කියලා ලෝකමවාගෙන ආස්වාදයක් ලබනවා. නිරෝගිමත් වෙච්ච කට්ටිය අසරණ වුණා අන්ත අසරණ වෙලා ලෙඩ වෙලා ඉන්න බව මානසිකත්වයක් අදාගෙන ආස්වාදයක් ලබනවා. වෛරෙන් ඉන්න කට්ටිය පලිගත්තා කියන මානසිකත්වය අදාගෙන ආස්වාදයක් ලබනවා. පාරමී පුරණ කට්ටිය එකක්වත් පුරලා නැහැ. හැබැයි විශාල දානයක් දෙනවා වාගේ, විශාල යුතුයකම් කරනවා වාගේ, වගකීම් දරනවා වාගේ, අනිත් අයට පීඩනවා වාගේ මානසික ලෝක අදාගෙන ආස්වාද ලබන්නේ නැද්ද? බලන්න ගියාම මේක අපි හැමෝටම තියෙන මානසික ලෙඩක් නැති දේවල් ඇතයි කියලා හිතාගෙන අපි ආස්වාද ලබනවා ඇති දේවල් නැතයි කියලා හිතාගෙන ආස්වාදයක් ලබනවා එහෙම කණ්ඩායමකුත් ඉන්නවා සමහර තපස්වරු ඉන්නවා නැති දේවල් හැම දෙයක්ම තියෙනවයි කියලා හිතනවා. එයාට ඵලයක් නෑ. හැබැයි ඵලයක් තියෙනවයි කියලා ආස්වාදයක් ලබනවා. අවබෝධයක් නෑ. අවබෝධයක් තියෙනවයි කියලා ආස්වාදයක් ලබනවා. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ මොකවත්. හැබැයි මේ ලෝකේ තවත් ප්‍රත්‍යක්ෂ කරන්න මොකවත් නැහැ කියලා එයා ආස්වාදයක් ලබනවා. තාම කිසිම අඩුවක් ඇදිලා නැහැ. කිසිම දුර්වලකමක් නිවැරදි වෙලා නැහැ. හැබැයි ලෝකෙ මොකවත් කරන්න නැහැ. හැමදේම කෙරෙනවයි කියලා ආස්වාදයක් ලබනවා. ඒ වෙනකොට එයාට කරන්න ලක්ෂයක් විතර වැඩ තියෙනවා. කීකරුකමක් නැහැ. යටාත්පාත්කමක් නැහැ. නියතමානිකමක් නැහැ. අවංකකමක් නැහැ. මේ වගේ අඩුපාඩුත් එක්ක ඉන්න කෙනා මේවා හදන්නේ නැහැ නිවැරදි කරන්නේ හැබැයි ආ ඉතාලින් ඉන්නවා ලෝකේ හදන්න කිසිම දෙයක් නැහැ හැමදේම හැදිලා තියෙන්නේ බලාගෙන ඉන්න තියෙන්නේ මේ විදිහට මාන්නෙන් උඩඟුවෙන් ආංකාරයෙන් බලාගෙන හිටියාම එයා කොහොමද නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ මේ විදිහට තමයි සංසාරේ බව ලක්ෂ කෝටි ගණන් මෙයා මේම හිටපු නින්දා තමයි අදත් මෙම ඉපදිලා ඉන්නේ මේකවත් තේරුන්නේ නැහැ දැන් අකීකරු කෙනා කීකරුකම හදන්න නැතුව ඒක ඉබේ හැදෙන්න ක්‍රමය කොහමද? අර කොහමද කියලා කිව්වම ආල් ටිකක් මේ මුට්ටියකට දාලා පැත්තකින් දාලා බලාගෙන ඉන්නවා. බතුය වෙනවලු. එහෙම බතුය වෙන්නේ නැහැ. ඇයි ඒක ආල් වලට වතුර දාලා හොදන්න ඕනේ, ලිපේ තියන්න ඕනේ, දර දාන්න ඕනේ. ඒක ළඟ ළඟ ඉඳලා ඒක ලස්සනට උයලා පියලා ඒක බා ගන්න ඕනේ, නිවා ගන්න ඕනේ. මේ කිසිම දෙයක් කරන්නේ නැතුව එහෙම නිකන් ආල් ටිකක් මුට්ටියකට දැම්මයි කියලා බත්ලෙන්නේ කොහමද? හැමදේම කෙරෙනවා නම් දසපාරමිතාවක් කෙරෙන්න එපාය. එහෙනම් බෝධිසත්වරු මොකටද පාරමී පුරන්නේ? තුන්තරා බෝධියකින් පතන බෝධිසත්වර හැමෝම පාරමී පිරුවා. මෙච්චර මෙච්චර කාලයක් පාරමී පුරන්න ඕනේ කියලා බුදුවරු කියනවා. මේ කට්ටිය කියනවා මොකවත් පුරන්න ඕනේ නැහැ. බලාගෙන හිටියාම හරිලු. හැමදේම කෙරෙනවලු කරන්න කිසිම දෙයක් නැල්ලු කෙරෙන දේ බලන්න හිටියාම නිවන් දකින්නවලු එහෙනම් මේ රාත්බෝධියට පාරමිතා මෙච්චරයි පච්චේක බුද්ධ පාරමිතා මෙච්චරයි රාත්බෝධියට පාරමිතා මෙච්චරයි එතන මේ ඔක්කොම බොරු කතානේ කරන්න කිසිම දෙයක් නැත්නම් පාරමිතාවට කාලයක් නිර්තිර්මා තීරණය වෙන්නේ නැහනේ. මොකටද දස කුසල් වඩන්න කියලා බුදුවරු කිව්වේ? කුසලේ නිකන් වැඩෙනවා නම් මොකටද දස කුසල් කියලා එකක් තීරණය වුනේ? කරන්න කිසිම දෙයක් නැහනේ මොකටද නම් සිල් ගන්නේ? හැමදේම කරනවා නම් බලාගෙන ඉන්න නම් තියෙන්නේ මොකටද පැවිදි වෙන්නේ? මොකටද උපසම්පදාව ගන්නෙ? දැන් තේරෙන්නේ නැද්ද? හැමදේම බලාගෙන ඉන්න කට්ටිය මෝහයේ අයිතිකාරයා වෙලා කියලා. කරන්න කිසිම දෙයක් නැහැ කෙරෙන්න අරින්න තියෙන කියන කට්ටිය අවිද්‍යාවේ රජ්ජුරුව බවට පත් වෙලා කියලා මගේ ළඟ රාගය තියෙනවා රාගය මම ඒක නැති කරන්නේ ඒක 100ෙන් දැකලා නිරෝධ කරන්න ඒකට හේතු මම නිරෝධ කරන්නේ ඒ අවිද්‍යාව විද්‍යාව කරගන්නේ මිනිස්සු දකින්නකොට රාගය ඇති වෙනවා මේගොල්ලෝ පෙර භවයේ සංසාරේ අපේ දෙමව්පියෝ දූ දරුවෝ රාගය ඇති වෙන්නේ පුද්ගලයේ සත්‍යයක් ඉන්න නිසා රාගයක් ඇති වෙන්නේ තාම යථාර්ථයේ පරම සත්‍ය දකින්න නැති නිසා. අවිද්‍යාවෙන් උම්මත්තක වෙච්ච නිසා මේ දුර්වලකම් මොකවත් අදාගන්න ඒකේ ඉබේ ඇදෙනවයි කියලා බලාගෙන හිටියාම කොහමද ඇදෙන්නේ? දැඩිසත්කාර ඒකකේ තේම බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා මොකවත් කරෙන්නේ නැහැ. කෙරෙන්න අරිනවා. සුප්ටික ගනනලා බටයෙන් පොවල යනවා. මල මුත්‍රා බටෙන් ගියාම ඒවා අර පැකට් වලට එකතු වුණාම ඒවා අස් කරනවා. සේලන් එක විදලා යනවා. පවන් ටික ගාලා යනවා. රෙදි ටික මාරු කරලා යනවා. කෝ ඒගොල්ලෝ රාත් වුණාද? කිසිම දෙයක් කරන්නේ කෙරෙන්න අරිනවා කෙරෙන දේ බලාගෙන ඉන්නවා කියන එක අනාගාමී කෙනෙකුට රාතෙකුට ඒක ගැලපෙන්නවා වෙන්න පුළුවන් හැබැයි පුදුජන කෙනාට ගැලපෙන්නේ කොහමද මේ මිනිස්යාගේ හතර ඉරියව්වෙම තියෙන කෙලෙස් අසත්පුරුෂ වැඩ අසත්පුරුෂ වැඩ කෙරෙන්න ඇරියාම තව තවත් කර්ම හැදෙනවා මිස තව තවත් ඉපදෙනවා මිස ඉපදීම නැවතෙන්නේ කොහමද මෙන්න මේ අවබෝධය තුළ මේ විඳින ආස්වාදය තුළ අපි ආදීනව දකින්නට ඕනේ මේම ආස්වාද විඳින කට්ටිය ඉන්නවා ලෝකේ. නියතමානිකමක් මොකවත් අදන්නේ උඩඟුකම ආංකාර ඉතුවක්කාරකම ඔළුවටත් වඩා ඉදිමිලා තියෙනවා මොකවත් නිවැරදි කරන්න හැබැයි කෙරෙන දේ බලාගෙන ඉන්නවලු කෙරෙන දේ බලාගෙන ඉන්නවා නම් අර ප්‍රශ්නේදී ආංකාර උනේ ඇයි මෙයාට අකීකරුන්නේ ඇයි? මෙයාට උඩඟු කමෙන් උත්තර දුන්නේ ඇයි? දැන් මේවා කරනවා නේද? එයා කරනවා හැබැයි ඒක එයා පිළිගන්නේ එහෙම ආස්වාදයක් එයා ලබනවා, එහෙම වින්දනයක් ලබනවා. මෙයා මොම නැවත ඉපදෙනවා කියන එක ස්ථිර වශයෙන් අපට පේනවා. කිරණ දේ නම් බලාගෙන ඉන්නේ. එතකොට බණින මනුස්සයාට බැනලා යන්න අරින්න එපාය. හැයි ඒකට කැළඹෙන්නේ. ඇයි යාට උත්තර දෙන්න හදන්නේ? තමන් ඒක කළේ නැහැ කියලා ඔප්පු කරන්න හදන්නේ ඇයි? මේ ඔප්පු කරන්න හදනවා කියන්නේ ඒ දැනුම නිවැරදි කරන්න හදනවා කියන එක නේද? ඒකෙන් තමන් නිදාස් වෙන්න හදනවා කියන එක නේද? ඒක වළක්වා ගන්න හදනවා කියන එක නේද? එහෙනම් දැන් මෙතන එකක් කරනවානේ. ඒක කාගෙන් ආලද කළේ? ඇත්තටම කරන්න දෙයක් නැහැ ඔක්කොම කරනවා එහෙනම් වාඩි වෙලා හිටියාම උලඟට පාවෙලා බත් පැකට් එක කටේ බෙන්න එපාය වැයි වතුර ඇවිල්ලා වැටිලා නිකම්ම නැවෙන්න එපාය. රෙදි උලඟට පැටලිලා ඇවිල්ලා ඇඳ වෙන්න එපාය. එහෙම වෙන්නේ නැහනේ. මොකවත් කරන්නේ නැහැ. කෙරෙන්න හරි නෑ. ඇඳුම් මාරු කරන්නේ ඇයි? නාන්නේ ඇයි? දත් මදින්නේ ඇයි? නිදාගන්නේ ඇයි? දැන් මේවා කරනවා නම් ඇයි ඒවත් කෙරෙන්න අරින්න එපාය? වැසිකිළියට ගිහිල්ලා වැසිකිලි කරලා හේදෙනකන් ඉන්න එපා. ඒක කෙරෙන්න අරින්න එපා. ඇයි වතුර දාලා හොදන්නේ? තාම එයා යථාර්ථය දැක්කේ නැහැ. එයා ආස්වාදයක් ලබනවා. එයාගේ උම්මත්තක අවබෝධය තුළ අවිද්‍යාව තුළ ආස්වාදයක් ලබනවා. මේක අපේ දුර්වලකමක් වශයෙන් පවතිනවා නම් නිවැරදි කරගන්න පිරිණිවන් පාන කාලය අත ළඟයි. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය තමයි අපි හැමෝම පිරිණිවන් පාන ශාසනය. මේ ශාසනය පිරිණිවන් පාන නම් අවිද්‍යාවෙන් ආස්වාදේ ලබන, අනාවබෝධයෙන් ආස්වාදේ ලබන නැති ඵලයකින් ආස්වාදය ලබන අපි සියලුම දෙනා නිවැරදි විද්‍යාවෙන් අවබෝධයෙන් මේකෙන් නිදහස් වෙන්නට ඕනේ මේක ආධිනව දකින්නට ඕනේ මේ නිස්සාරණය තුළින් අපි හැමෝම පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්නට ඕනේ මෙන්න මේ අවබෝධය තුළින් මේ ආස්වාදය අපි නිවැරදිව දැක්කනම් මේක තුළ තියෙන ආදීනව අපට තේරුණා නම් ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම මේ මිනිසත් භවයට අපි සාදු කියනවා අපි පිරිනිවන් පාන තැනට ඇවිල්ලා අපේ නවකතාවේ නැවතීමේ තිත තියෙන තැන ඇවිල්ලා අපේ ජීවිත කතාව මේ සංසාරයේ හැමදාම පිටුව පිටුව අපි ලිව්වා මෙතනත් පිටුවක් ලිව්වා හැබැයි ඒක අවසාන පිටුව මෙතන අපි නිමාවට දක්වනවා මේ කතාව නිමි එහෙනම් අපේ සංසාර ගමන නිමාවටපත් කරන්න අපට අවස්ථාව උදා වුණා මේ සියලු අවිද්‍යාවෙන් දැන් ඒ අපි විඳින ආස්වාදයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ පේන දේවල් හැමදේම වෙනස් වෙමින් පවතිනවා. මේ අවබෝධයෙන් 100න් අපි හිටියාම ඇස් වලින් අපට ආස්වාදයක් ලැබෙන්නේ කියන කෙනා කියන්නේ මොනවද එකක් මට ඇහෙන්නේ වෙන එකක් මට තේරෙන්නේ වෙන එකක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නේ එකක් එහෙනම් මට තරහා ගන්න මට ඒක තේරෙන්න එපාය වෛර බඳ ගන්න එක ප්‍රත්‍යක්ෂ වෙන්න එපාය එහෙනම් මට යාට විරුද්ධ වෙන්න ඒක හරියට නිවැරදිව මම තේරුම් ගන්න එපා මොකවත් වෙලා නැත්තම් මම මොකටද මේ විරුද්ධ වෙන්නේ වෛර බඳින්නේ පලිගන්නේ මගේ අවිද්‍යාව මට තාම තේරිලා නැහැ මේක තේරුම් ගන්න එපාය එහෙනම් මේ ශබ්දය හැමදාම හැම මොහොතක් ගානෙම මම දැකලා තියෙන අවිද්‍යාවෙන් දැන් විද්‍යාවෙන් දකින්න හැම ශබ්දයක්ම වෙනස් වෙමින් පවතිනවා. කියන්නේ ඒක නෙමෙයි මට හැයෙන්නේ වෙන එකක්. එතනම වෙනස් වෙලා ඉවරයි. ඇයිච්ච දේ නෙමෙයි තේරෙන්නේ වෙන එකක්. තේරිච්ච දේ නෙමෙයි අවබෝධ වෙන්නේ වෙන එකක්. අවබෝධ වෙච්ච එක නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ වෙන එකක් බලන්න පියවර කීයක් මේක වෙනස් වෙලාද එහෙනම් මොකද්ද මම මේ ගත්ත වෛරය පරිගැනීම ඒක මොකට සාපේක්ෂව ගත්තේ එයාට සාපේක්ෂවද ඇයිච් එකට සාපේක්ෂවද දැනිච් එකට සාපේක්ෂවද තේරිච් එකට සාපේක්ෂවද අවබෝධ වෙච්ච එකට සාපේක්ෂවද ප්‍රත්‍යක්ෂ වෙච්ච එකට සාපේක්ෂවද බලන්න මම මොනතරම් උම්මත්තකෙද්ද කියලා මම මානසික ලෙඩෙක් මම අවිද්‍යාවේ උල්පතල් දැන්වත් හරියට විද්‍යාවෙන් මේක දැකලා බුදුන් සරණ යන්න මෙච්චර කාලයක් අවිද්‍යාවෙන් අපි පොඩි ළමයි වාගේ සෙල්ලම් කර කර හිටියා ඇති දැන්වත් නිවැරදිව විද්‍යාවෙන් මේවා දැකලා නිවැරදි වෙන්න මේ ලෝකයේ කිසිම ශබ්දයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම දර්ශනයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම ගන්ධයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම රසයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම ස්පර්ශයක් තුළ ආස්වාදයක් නැහැ. කිසිම සිතුවිල්ලක් තුළ ආස්වාදයක් නැහැ. මෙන්න මේක දකින්න පුළුවන් නම් හැම මොහොතක් ගානේ සලායතන තුළ මේක වෙනස් වෙවි පවතිනවා. කිසියම් කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ කියන ආදීනව දැක්ක කෙනා ඇස කන දිව නාසය සමසිතෙන් නිස්සරණ වෙනවා නිස්සරණ වෙනවා නෙමෙයි එයා නිරෝධ සමාපත්තියටපත් වෙනවා නැවතයට ඉපදීමක් නැහැ ආයතන හයෙන් ආස්වාදයක් ලබන්නේ නැත්නම් එයා තුළ ඇලීමක් තියෙන්නත් බෑ ගැටීමක් තියෙන්නත් බෑ ආස්වාදයෙන් තමයි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ ආස්වාදය පවතින තාක්කල් එයා දුගතියේ ඉපදෙනවා සුගතියේ ඉපදෙනවා. ඇයි? හොඳ දේවල් ආස්වාද කරන තාක්කල් කුසල් ලැබෙනවා. කුසලයට හොඳ තැනක ඉපදෙනවා. ආස්වාදේ කරනවා ඒක දුගතියට හේතුවක් වෙනවා අය අකුසල ආස්වාද කරන්නේ අසත්පුරුෂ දේවල් ආස්වාද ආස්වාස කරන්නේ ඒ හැම ආස්වාදය තුලින්ම එයා දුගතිය ඉපදෙන්න හේතු හදා ගන්නව නේද මත්පැනෙන් වැළකීලා ආස්වාදයක් ලබනවා මම උප්පත්තියේ ඉඳලාම සුරාමේරේ මජ්ජපව දට්ටානා වේරමණේ සිකපදේ සමාදන් වුණායි කියලා සන්තෝෂයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වෙනවා සම්බුද්ධ ශාසනයේ ප්‍රීති වෙනවා හේතුව එයා සුරාව පානය කළේ නැහැ කියලා ආස්වාදයේ තුලින් එයා දුගතියට යනවා මොකද හේතුව? ඒ දුගතියට යන්න හේතුව සුරාපානය කළේ නැහැ කියන එක. සුගතියට යන්න හේතුවක්. නමුත් ඒක තුලින් එයා මාන්නයක් අදාගත්තේ නැද්ද? උඩඟුකමක් අදාගත්තේ නැද්ද? අහංකාරකමක් අදාගත්තේ නැද්ද? එයා මේ ලෝකයේ සිල්වතා බවට එයා උම්මත්තකෙකුනේ නැද්ද? අවිද්‍යාව උරුම කරගත්තේ නැද්ද? බලන්න සුරාව රැකලා ඒ කියන්නේ සික්ඛාපදේ රැකලා එයා දුගතියට ගියා. සමහර කට්ටිය බීලා මත් වෙලා ඒක තුලින් වින්දනයක් ලබලා දුගතියට යනවා. එහෙනම් දැන් අපි මේ මිනිසත් භවයේ ඉන්නේ බොහොම භයානක තැනක. සුගතියට වැඩ කරන දස කුසල් වඩන කට්ටිය ඒ දස කුසල් වඩනවට අමතරව දස අකුසලුත් වඩනවා. මන්තරම් පිංකම් කරපු කෙනෙක් නෑ. රුවන්වැලි සෑයට ගල් ඇදපු කට්ටිය අපි කියලා තාම උඩඟු වෙන කට්ටිය නැද්ද? ආවල් චෛත්‍ය කොත පැලඳුවේ මම ඒකට පිත්තල බරු ටික දුන්නේ මම කියලා එහෙම මාන්නයක් වඩන්නේ නැද්ද ජේතවනාරාමේ කුටියක් ඇදුවා සවත් නුවර කුටියක් ඇදුවයි කියලා ඒක නිතර නිතර සීකරගෙන එහෙම මාන්නයක් නඩත්තු කරන්නේ නැද්ද දීපුදේ දුන්නා ඒකවත් අත්තරින්න බැරි නම් එයා කොහමද දුගතියට සුගතියට යන්නේ එයා යන්නේ දුගතියට අත්හැරපු දේ අත්හැරලා නැහැ. ඒක විලංගු දාර අල්ලාගෙන ඉන්නවා. ඒක දඟලකින් ගැටගාලා ඒක කොනක් අල්ලාගෙන ඉන්නවා. එයා කොහමද සුගතියට යන්නේ? යන්නේ දුගතියට. ඒ ධනය ධනයක් වශයෙන් තියෙනකොට අල්ලාගත්තේ ධනය විතරයි. දැන් ඒ පින්කම අල්ලාගෙන ඉන්නවා. සතර දිබ්බාගේ සංඝයාට සාංගික කලාය කුටිය. ඒ සංඝයාක වැඩ ඉන්නවා. හැබැයි මමයි හැදුවේ මගේ අයිතිය මමයි ඒක ආයෝජනය කළේ. මගේ නිර්මාණයක් අයිතිය මගේ කියලා නිතර නිතර සී කරනවා නම් දැන් සංඝයාට දීපු දේ නැවත ගත්තාම මොනතරම් ආනන්තරිය පාප කර්මයක්ද මාර්ගඵලලාභින්ට සතර දිබ්බාගේ සංඝයාට පූජා කරලා ඒකේ අයිතිවාසිකම් කියනවා නම් සිටිවිලි වලින් අයිතිය තියාගෙන ඉන්නවා නම් ඒ සංඝයාට දීපු දේ නැවත ගත්තා කියන එක නේද අර නිකම්ම නිකන් තියෙන එකට වඩා මේක බරපතලයි නිකන් ගයක් ආක්‍රමණය කරනක ගොඩනැගිල්ලක් ආක්‍රමණය කරනක එච්චර බරපතල වරදක් නෙමෙයි සංඝයාට දීපයක නැවත ගන්න එක ඒකට අයිතිවාසිකම් කියන එක විශාල බරපතල වරදක් පාප කර්මයක් දැන් බලන්න එයා සුගතියට වැඩ කරලා දුගතියට යන හැටි රුවන්වැලි සෑයට මල්ලාසනයක් අදන එක සුගතියට යන එකක්. හැබැයි මේ මල්ලාසනේ මමයි ඇදුවේ මමයි ඇදුවේ කියලා අයිතිවාසිකම් කියනවා. ඒ අයිතිවාසිකම් කීම නිසා සම්බුද්ධ ශාසනයේ දේපල වලට අයිතිවාසිකම් කියන කට්ටිය මොනතරම් බරපතල අකුසලයක්ද මේ කරගන්නේ? දුන්නා දුන්නේක ආනිසංසයේ කර්මය නිර්මාණය වුණා. ඒක ඉවරයි. දීපු දේවත් අතාරින්න බෑ. ඒම ආස්වාදයක් ඒගොල්ලෝ විඳිනවා. ඒ ආස්වාදය මේගොල්ලන්ගේ දුගතියට මාර්ගය පෙන්නනවා. දොර විවෘත කරලා දෙනවා. අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින් සතර ඉරියාවෙන් අපි ආස්වාද විඳින්මින් සිටිනවා. ඒම ආස්වාදයක් අපි තුල මේ වෙනකොටත් පවතිනවා. මෙන්න මේකේ යථාර්ථය ආදීනව දකින්නට ඕනේ. මේ ආස්වාදයෙන් අපි නිස්සාරණ වෙන්නට ඕනේ. ඒම වුණොත් විතරයි මේ සංසාරේ අපිට විමුක්තියක් ලැබෙන්නේ. මේ ලබාවු මිනිසත් භවයවත් මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයට පින් සිද්ධ වෙන්න අපි හැමෝටම පිරිණිවන් පෑමක් සිද්ධ වෙන්නේ. නැත්තම් නැවත නැවත ඉපදෙනවා. නැවත නැවත දුක් විඳිනවා. අපිව ගලව ගන්න කිසිම කෙනෙක්ට බෑ. හේතුව ආස්වාදයේ නවතිනකන් ආස්වාදයේ ආධිනව දැකලා නිස්සරණ වෙනකන් හැලින් ගැටීම් නැවතින්නේ. හැලින් ගැටීම් නැති වෙන්නේ නැතුව පිරිණිවන් පෑමක් සිද්ධ වෙන්නේ. දැන් ඉඳලා අපට කමඨාණක් තියෙනවා මම ඇස්වලින් ආස්වාද විඳින්නේ නැහැ හේතුව එහෙම ආස්වාද විඳින්න ලෝකේ කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ කන් වලින් ආස්වාද විඳින්න හේතුව ශබ්දයෙන් ආස්වාදයක් විඳින්න ධර්මයෙන් ආස්වාදයක් විඳින්න ශබ්ද වලින් ප්‍රශංසා වලින් ආස්වාදයක් විඳින්න එහෙම නැත්නම් අපකීර්තියෙන් නින්දාවෙන් විවේචනයක් ආස්වාදයක් විඳින්න එහෙම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ රසයෙන් ආස්වාදයක් විඳින්නේ ඒකට හේතුව කිසිම රසයක් ස්ථිර වශයෙන් පවතින්නේ කයෙන් ස්පර්ශයෙන් මම ආස්වාදයක් විඳින්නේ නැහැ. හේතුව එහෙම ස්පර්ශය ආස්වාදයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. සිතුවිලි වලින් උඩඟුවෙන් ආංකාරයෙන් මාන්නෙන් ඉතුවක්කාරකමෙන් ආස්වාදයක් ලබන්නේ නැහැ අනාගතය ගැන ආස්වාදයක් ලබන්නේ නැහැ අතීතය ගැන ආස්වාදයක් ලබන්නේ නැති ඵලයක් ගැන ආස්වාදයක් ලබන්නේ නැති ප්‍රඥාවක් ගැන ආස්වාදයක් ලබන්නේ මගේ මාන්නයක මානකම ගැන මාන්නයක් ඇති කරගන්නේ එහෙම ආස්වාදයක් මම ලබන්නේ මෙන්න මේ අනිත්‍ය ධර්මතාවය දකිනවා නම් එයා මේ මාන්නෙන් ආස්වාදයෙන් නිදාස් වෙනවා ස්ථිර වශයෙන් කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ නිසා සිතුවිලි වලින් ආස්වාදයක් විඳින්නේ නැහැ. ස්පර්ශයෙන් කිසිම දෙයක් පවතින්නේ ඒ නිසා ආස්වාදයක් විඳින්නේ නැහැ. දැන් බලන්න මේ කමඨාන මගේ නිරෝධ සමාපත්තිය වුණා නේද? කිසිම දෙයකින් ආස්වාදයක් විඳින්න නැත්නම් එයාට ආස්වාදයක් නැති තැනක ඇලීමකුත් ගැටීමකුත් නැත්නම් එයාට කුසල් ලැබෙන්නේ නැත්නම් අකුසල් ලැබෙන්නේ නැත්නම් දැන් එයාගේ වැඩ නිමා වෙලා ඉවරයි නේද පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන තැනටපත් වෙලා ඉවරයි නේද අපේ මිනිසත් භවයේ වැඩ නිමා වුණා ආස්වාදයේ ආදීනව නිස්සරණය කියන මේ ධර්මතාවය දැන් ඉඳලා අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා අපි මේ කියන මාර්ගය වඩන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ මේ දැන්වත් අපි අපට අනුකම්පා කරලා මේකින් ආස්වාදයෙන් අපි නිදහස් වෙන්නට මේකින් අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය වෙලා වෙනස් වෙමින් පවතින මේ ධර්මතාවය අපි සතර ඉරියව්වෙන් 100ෙන් දකින්නට ඕනේ. මේ විද්‍යාව තුළ ජීවත් වෙන්න අපි උරු වෙන්නට ඕනේ. එහෙම ජීවිතයක් අපේ ආර්ය ජීවිතයේ බවට අපි අපි උරු කර ගන්නට ඕනේ. මෙච්චර කාලයක් මම උම්මත්තකෙක් වෙලා මම මේ වගේ අවිද්‍යාවක ජීවත් වුණා වෙන්නට පුළුවන්. දැන් ඉඳලා විද්‍යාවෙන් ජීවත් වෙන්න. දැන් ඉඳලා මේ ආර්ය ජීවිතය පටන් ගන්න. දැන් ඉඳලා හැම දෙයක්ම වෙනස් වෙමි පවතිනවා. දැන් ඉඳලා ආස්වාදයෙන් තොරව ජීවත් වෙන්න. හැම දේ තුලම තියෙන්නේ ආස්වාදයක් නෙමෙයි. හැම දෙයක් තුලම තියෙන්නේ දුකක්. හැමදේම වෙනස් වෙන නිසා පේන දේ වෙනස් වෙනවා නම්, ඇයෙන දේ වෙනස් වෙනවා නම්, දැනෙන දේ වෙනස් වෙනවා නම්, හැඟෙන දේ වෙනස් වෙනවා නම්, සිතන දේ වෙනස් වෙනවා නම්, අනිත්‍ය දේ තුල වෙනස් වෙමින් පවතින දේ තුල පවතින්නේ දුකක් පමණයි. මෙන්න මේ ආදීනව දකින්න දැකලා හැමදේම නිස්සාරණ වෙන්න මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාවෙන් උපරිම වැඩ ගන්න අපේ ජීවිතය මේ අනුශාසනාව තුළින් සම්පූර්ණ වෙනසටපත් වෙන බව අපට ස්ථිරයි විශ්වාසයි මේ අවබෝධය යම්කිසි කෙනෙක් පිළිගන්නවා නම් මේ ධර්මතාවයේ සරණ යනවා නම් මේකේන ආස්වාදය ආදීනව නිස්සරණය දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම අපි පොරොන්දු වෙනවා නැවත එයා ඉපදෙන්නේ ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේම රාත් වෙලා පිරිණිවන් පානවා එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ අනුශාසනාව මේ ධර්ම කාරණා හොඳට සිතේ ධාරණය කරගෙන හැම දෙයක් තුළම අනිත්‍ය දකින්න කිසිම දෙයක් තුළ ආස්වාදයක් නැහැ කියන එක සතර ඉරියව්වෙන් විද්‍යාවෙන් දකින්න පේනවා හැයනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ සලායතන තුළම ආස්වාදයක් නෙමෙයි පවතින්නේ දුකං අනිත්‍ය වෙලා වෙනස් වෙමින් පවතින ධර්මතාවයක් තියෙන්නේ කිසිම ආස්වාදයක් නැහැ හැමතැනම තියෙන්නේ වෙනස් වෙමින් පවතින දුකක් පමණක් කියන මේ යථාර්ථය දැක්කාම මේ ආදීනව දැක්කාම ආස්වාදයක් නැති තැන හැමදේම නිස්සරණ වෙලා යනවා. අපි හැමෝම මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.